ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මාවනෙල්ල තුත්‍රිපිටිය බුරුළුගම ශ්‍රී සිද්ධාර්ථ භාවනා මධ්‍යස්ථානයේ අරණායක දිප්පිටිය අඹකුඹුර ශ්‍රී උප්පලවන්න ආරණ්‍ය සේනාසන විහාරාධිකාරී පූජ්‍යපාද අම්බලන්ගොඩ මැදදුවි අරියදම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. අද ධර්ම දේශනාවෙන් පහදා දෙන්නට. කෙලෙස් නම් කුමක්ද? අපි කෙලෙස් හඳුනාගන්නේ කෙසේද? අංගුත්තර නිකායේ අදිමාන සූත්‍ර දේශනාව ඇසුරින් කෙලෙස් ඇලීම සහ කෙලෙස් දැවීම පිළිබඳ අද ධර්මානුශාසනාව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්සේ සුනන්තු සක්ඛ මොංකදං ධම්මස්සවෙන කාලෝ අයං වදංසා ධම්මස්සවෙන කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සංබුද්දස්සේ අදිමානිකෝ ආයාමායස්මා අදිමාන සච්චු අප්පන්තේ පත්ත සංඤේ අකතේ කත සංහේ අනාදිගතේ අධිගත සංඤේ අදිමානේහ අඤ්ඤං ව්‍යාකරෝති කීනා ජාති උසීතං භක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති ප්‍රජානාමි තීති වාසනාවන්ත පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා අපි මාතුකා කරගන්ට ඉදුණා වූ අදිමාන සූත්‍රයේ ධර්ම දේශනාව සඳහා මාතුකා කළේ මුලින් සඳහන් කළ ගාථා ධර්මයේ කෙටි තේරුම මෙහිමයි යම් වික්ෂුන් වහන්සේ නමක් අදිමාන්නේ හේතු කරගෙන අදිමාන්නේ තුල පිහිටා නොපින දෙපැමිණියේද සංඥා ඇතියේ නොකලයේද කාලයයි අදහස් ඇත්තේ අදිමාන්‍ය නිසා ජාතියේ කෙලවරයි භ්‍රමචර්යාව සම්පූර්ණයි අරිහත්ත්වයේ පිණිස කළ යුතු දෙයක් නැතයි අරිහත්ත්වයේ ප්‍රකාශ කරයි කාර්මික පින්වතුනි පළමු කොටම තුන් ලෝකයක් සුවපත් කරන් ලෝක පහළ වී වදාළ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබ අප හැම දෙනාගේම දොහොත් මුදුන් নমස්කාරයෙන් වේවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මුළු මහත් ලෝක සත්වයාටම අමා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් සූ 84000 ධර්මස්කන්ධයේට ඔබ අප හැම දෙනාගේම දොහොත් මුදුන් নমස්කාරයෙන් වේවා. අෂ්ටාරී පුජ්‍යල මහා සංඝ රත්නයට ඔබ අප හැම දෙනාගේම දොහොත් මුදුන් নমස්කාරයම වේවා ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අද අපි ධර්ම දේශනාව සඳහා අපහත ලැබීලා තියෙන මාර්තුකාවට අනුව අංගුත්තර නිකායේ 6 වෙනි කාණ්ඩේ තේර වර්ගයේ සඳහන් වන අදිමාන සූත්‍රයයි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ. පින්නතුනි අපිට මේ සම්බුද්ධ ශාසනයක් ලැබෙන්නේ අති දුර්ලභව. මේ සම්බුද්ධ ශාසනය තුලින් ලැබුවා වූ මේ ජීවිතය තුල පින්නතුනි අපි උපරිම ඵලයක් නෙලා ගන්න ඕන. ඒ උපරිම ඵලයක් නෙලා ගැනීමේ අවස්ථාවක් හැටියට තමයි අද මේ ධර්ම දේශනයක් දේශනා කරගෙන පින්නතුන් ශ්‍රවණය කරන්න මේ ලක්වාසී ලෝවාසී බෞද්ධ ජනතාවට වටිනාම දේශනයක් සිද්ධ කරන්ට සුවදානම වෙන්නේ. එනිසා පින්නතුනි ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමේ ආනිසංසය අප්‍රමාණයි. මනුස්ස ලෝකේ උප්පත්තිය ලබන්න, දෙව්ලොව උපත ලබන්න, සැප සම්පත් ජීවිත ළඟා කරගන්න, අවසානයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මගඵල නිර්වාණ ධාතු අවබෝධ කරගන්නට මහා උපකාරයක් ශක්තියක් වෙනව මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම ආනිසංසය. ඒ නිසා පින්නතුනි අපේ අටුවාවල සඳහන් වෙනවා නවකප්පං සුත ධම්මං අට්ඨකප්පං ච යාචිතෝ ඒකකප්පං අනුමෝදන්තු දේසිතෝ ච සංකියෝ බොහෝම වැදගත් අනුශාසනා ගාතාවක්. නවකප්පං සුත ධම්මං. පින්නතුනි මෙතනදී සඳහන් කරනවා සුළු මොහොතක් ශ්‍රද්ධාව ගෞරවය පෙරදරි කරගෙන යෝනිසෝ මනසිකාරයේ සිහිය සතිය පිහිටවාගෙන ධර්ම දේශනයක් ශ්‍රවණය කරොත් පින්නතුනි ආනිසංස වාරය කොහොමද මහා කල්ප නවයක් ආනිසංස වාරේ ලැබෙනවා කියනවා. පොඩි කාලයක් නෙවෙයි පින්නතුනි. එහෙනම් ඔය ඇත්තු ටිකක් කල්පනා කරලා බලන්න කිසිදු වියහියදමක් කියෙත් නැහැ. කිසිදු වෙහෙස වීමක් උනේත් නැහැ. එහෙනම් මේ සුවිසුද්ධ වූ පරම නිර්මල වූ ශ්‍රී සද්ධර්මයේ දහම් දේශනයක් ශ්‍රවණය කිරීම තුලින් සිහිය සතිය පිහිටවාගෙන ශ්‍රවණය කිරීමෙන් ආනිසංස වාරය මහා කල්පනාවයක් ලැබෙනවා. නවකප්පං සුත ධම්මං අට්ඨකප්පංච යාචිතු. දැන් සුළු මොහොතකට කලින් සදැහැති දායකත්වයේ දරන පුණ්‍යවන්ත මාතාවක් මහා සංඝරත්නයට ආරාධනා කළා ස්වාමීනි දහම් දේශනාවක් සිදු කරන හැටියට. එතනදී පින්නතුනි සඳහන් වෙනවා දහම් දේශනයක් සිද්ධ කිරීමේට ආරාධනා කිරීමේ විපාකය කොහොමද? මහා කල්ප 8ක් ආනිසංස වාරය ගෙන දෙනවා. මහා කල්ප 8ක් පොඩි කාලයක් නෙවෙයි. ඒ ආරාධනා කිරීමේ කුසල විපාකය. එහෙනම් පින්නතුනි මහා කල්ප 9කුත් ඒ වගේම මහා කල්ප 8කුත් ආනිසංශයක් ලැබෙන උදාාරතර අනූපමේය පින්කමක් තමයි මේ සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක සප්පං අනුමෝදන්තු. දැන් පින්නතුන් ලබන අහනකොට අනේ අපි මේවැනි ධර්ම දේශනයක් ශ්‍රවණය කළා. ඔය ඇත්තොත් අනුමෝදන් වෙන්න කියලා සාදු කියලා අනුමෝදන් කළාන. ඒ වගේම අපි පින්කමක් කරලා අවසානයේදී දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ලෝකවාසී සත්වයන්ට පින් අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කරවීම තුලින් පින්නතුනි මහා කල්පයක් ආනිසංස වාරය ගෙන දෙනවා. අනුමෝදන් කරවීමේ කුසල විපාකයේ හැටියට. එතකොට පින්නතුන්ලාට මහා කල්ප 18ක ආනිසංස වාරයක් මේ ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීම තුලින් ආරාධනා කිරීම තුලින් අනුමෝදන් කරවීම තුලින් ලැබෙනවා කියලා සන්තෝෂයකටපත් වෙන්න ඕන. තේසිතෝච අසංකියෝ ධර්මයේ දේශනා කරන දේශකයාණන් වහන්සේට නම් සීමාවක් නැහැ කියන එක මේ දේශනාව තුල සඳහන් වෙන ආනිසංස වාරයේ. එහෙනම් පින්නතුනි පුදුමාකාර ආනිසංසයක් ලැබෙන උදාහරතර වටින අනූපමේ ආනිසංසයක් ගෙන දෙන වටිනා ශ්‍රේෂ්ඨ පින්කමක් මේ අවස්ථාවේ සිදු කරගන්නවා කියලා සන්තෝෂයකටපත් වෙන්න ඕන. පින්නතුනි අපේ සම්බුද්ධ ශාසනය තුල වැඩියෙන්ම නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන තිබෙන්නේ ධර්මානුශාසනාවන් ශ්‍රවණය කරන කොටයි. ඒ නිසා පින්නතුනි අපි ප්‍රාර්ථනා සිත් පිහිටවා ගන්නුනේ ධර්ම දේශනාවේ කුසලානිසංස ධර්ම බලය අපිට නිවන් දොරටුවක් බවටමපත් වේවා කියන ප්‍රාර්ථනාවයි. නිසා පින්නතුනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් අපේ චිත්තසංතාන තුල වැඩෙන්නේ සතර සතිපට්ඨානයයි වැඩෙන්නේ. සම්‍යක් ප්‍රධාන හතරයි වැඩෙන්නේ. එර්ධිපාද හතරයි වැඩෙන්නේ. මාර්ග අංග 8යි වැඩෙන්නේ. බල ධර්ම පහයි වැඩෙන්නේ. බොජ්ජංග ධර්ම 8යි වැඩෙන්නේ. එහෙනම් පින්නතුනි අපි ප්‍රාර්ථනා සිත් පිහිටවා ගන්න ඕන. ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් සතර සතිපට්ඨාන ආදී ළඟා කරගෙන ඒ වගේම සත්‍තිස් බෝධිපාශික ධර්මයන් දියුණු වේවා වැඩේවා එමගින් චිත්ත සංකාණයේ තුල චිත්ත සමාධිය පහළ වේවා චිත්ත සමාධියට අනුරූපව විදර්ශනා ඥානයේ පහළව සතු බෝධි ඥානයකින් උතුම් අමා මහ නිවන් සම්පත්තිය ඔබ අප හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනා සිහිපත් කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරත්වා කියලා අපි මේ සිතින් ආරාධනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනය සඳහා අපි මාතෘකා කරගන්න යෙදුනේ අංගුත්තර නිකායේ 6 වෙනි කාණ්ඩයේ සඳහන් වන තේර වර්ගයේ සඳහන් වෙන අදිමාන සූත්‍රය. පින්නතුනි මේ අදිමාන සූත්‍ර දේශනය සිද්ධ කරලා තියෙන්නේ අපේ සම්බුද්ධ ශාසනයේ හිටිය අග්‍රගණී මහරහතන් වහන්සේ නමක් වන උතුම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ පින්නතුනි සම්බුද්ධ ශාසනයේ දුතාංග ධාරීන් අතරින් අගතන ලබාගත්තු මහා උත්තමයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ඉමහා සේවයක් කරන්ට යෙදුනා උතුම් ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ නමක් නිසා පින්නතුනි දිනක් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවක තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන් තේදුන මේ වේළුවනාරාමයේ වැඩ ඉන්නේ කවස්ථාවක මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්නතුනේ මහා සංඝ රත්නය ආමන්ත්‍රණය කරනවා. ඒ මහා සංඝ රත්නය ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශයක් කරනවා එවත්නි මේ සම්බුද්ධ ශාසනය තුල යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මේ විදියට දේශනා කරනවා. මගේ ජාතිය කෙලවර කළා. නැවත උප්පත්තියක් නැහැ. භ්‍රමචර්යාව හේවත් ආයි අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ කළා. අරිහත් ඵලයේ සඳහා වෙන කලියුත්තක් නැහැ. මං උතුම් අරිහත්වය සාක්ෂාත් කරගත්තා කියලා මේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මේ විදියට ප්‍රකාශ කරනවා කියලා මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ <clears throat> දේශනා කරනවා. ඒ අවස්ථාවේ පින්නතුනේ මේ සූත්‍ර දේශනයට අනුව සඳහන් කරන්නේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ හරි ඒ වගේම ධ්‍යාන සමාපatti දිවස්ලාභී උතුමන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් අර මුලින් සඳහන් කළ භික්ෂුන් වහන්සේ කැඳවල අහනවා. මොකක්ද අහන්නේ? ඒ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රකාශයක් අහනවා ඔබ වහන්සේ කොහොමද ජාතිය කෙලවර කළේ? ඔබ වහන්සේ කොහොමද නැවත උත්පත්තිය නැති කළේ? ඔබ වහන්සේ කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළේ? ඔබ වහන්සේ කොහොමද මේ උතුම් අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තේ කියලා මේ දිවස්ලාභී උතුමන් වහන්සේ නමක් හරි තථාගත බුදුරජාණන් වහන්සේ හරි මේ ප්‍රකාශයෙන් අහනවා. ඒ වෙලාවේ පින්නතුණීම භික්ෂුන් වහන්සේට මේ සඳහා උත්තරයක් පිළිතුරක් දෙන්න පුළුවන් කමක් වුණේ නැහැ. කොහොමද જાතිය නැති කලේ? කොහොමද උප්පත්තිය නැති කලේ? කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කළේ? කොහොමද උතුම් අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තේ කියලා මේ භික්ෂුන් වහන්සේට ඒවා සඳහා පිළිතුරක් දෙන්න පුළුවන් කමක් උනේ නැහැ. ඒ අවස්ථාවේ පින්නතුනි එම භික්ෂුන් වහන්සේ එම ස්වාමීන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කුමක් කරදයා නිසාද කියලා අර දිවස්ලාභී උතුමන් මහරහතන් වහන්සේ නමක් ඒ භික්ෂුන් වහන්සේගේ සිත පිළිබඳව පරීක්ෂණයක් කරනවා. හොයලා බලනවා. එසේ ප්‍රකාශ කරන්නේ ඇයි කියලා. එතකොට පින්නතුනේ අර දිවස්ලාභී මහරහතන් වහන්සේට පෙනී යනවා මෙන්න මේ වික්තුන් වහන්සේ මෙවැනි දෙයක් ප්‍රකාශ කරන්නේ කුමක් නිසාද අධික මාන්නේ නිසා කියන එක. අධික මාන්නේ නිසා මේ වගේ දෙයක් ප්‍රකාශ කරනවා. එවිට පින්නතුනි මහකාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ස්වාමීන් වහන්සේට මෙවැනි අදිමාන්නයක් ඇතිවෙන්න හේතුණු කරුණු 10ක් පිළිබඳව මේ අදිමාන්න සූත්‍රයේදී දේශනා කරනවා. මේ අදිමාන්න සූත්‍රයේදී මේ දේශනේ සිද්ධ කරනවා. කාල වේලාවන් අනුව අපි ඒ කාරණා 10 පිළිබඳව විස්තර කරගනිමු. පින්නතුනි මේ අදිමාන්නේ ඇති වුනේ කුමක් සඳහාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරි ඒ වගේම දිවස්ලාභී උතුමන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් විසින් එම භික්ෂුන් වහන්සේගේ සිත පිළිබඳව සොයලා බලනකොට පෙනී යන මොකද්ද? එම භික්ෂුන් වහන්සේ අවිද්‍යාව බහුල සිතින් වාසය කරනවා කියලා. අවිද්‍යාව කියන්නේ පින්නතුනි ධර්ම විනය පිරිහීමක්. ඒ වගේම දැන් අපි බලන්නේ මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක. අවිද්‍යාව කියන්නේ පින්නතුනි විෂම ලෝභය. ලෝභය කියන්නේ මොකද්ද? පංචකාම වස්තුන් වලට තියෙන ඇලීම බැඳීම. සිත කය පිනවීම තමයි මේ ලෝභය කියලා කියන්නේ. පංචකාම වස්තුන් ගත්තාම පින්නතුනි මොනවද? මේ පංචකාම වස්තුන් කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දුවා දරුවන් මේ ආදී දේවල් ගිහි පාර්ශවයෙන් ගත්තහම එතකොට ස්වාමින් වහන්සේලාට නම් සිව්පසය මොනවද සිව්පසයේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය එතකොට පින්නතුනි මේ පංචකාම වස්තුන් වලින් යම් කිසි කෙනෙක් සිත කය පිනවනවා නම් ඒ කියන්නේ ඒ විදිහට කටයුතු සිද්ධ කරනවා නම් ඒ පිළිබඳව ඇලීම බැඳීම තියෙනවා නම් ඔහු පින්නතුනි පරිහානියකට ලක් වෙනවා කියනවා. පංචකාම වස්තුන් පිනවීම පිළිබඳව පින්නතුනි අපි කටයුතු සිද්ධ කරන්න ඕනේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. පින්නතුන් ලහලා තියෙනවා පින්නතුනි එක්තරා දේශනයක් තියෙනවා මොකද්ද? එක්තරා මහරහතන් වහන්සේ නමක් වැඩි හිටියා. ඒ මහරහතන් වහන්සේට පින්නතුනි දෙමාපියන් දෙදෙනා සහෝදරයෙකුත් සහෝදරියකුත් හිටියා. පින්නතුනි කර්මානුරූපව දෙමාපියන් දෙදෙන මිය පරලව ගියා. ඒ වගේම තමයි තමන්ගේ නැගණියත් මිය පරලව ගියා. එකම සහෝදරයේ විතරයි ගෙදර හිටියේ. පින්නතුනි දිනක් තමන්ගේ සහෝදරයා මේ මහරහතන් වහන්සේට ආරාධනාවක් කරනවා ස්වාමීන් වහන්සේ අපේ ගෙදරට දානීය සඳහා වැඩම කරවන්න. ඒ අවස්ථාවේ පින්නතුනි මේ ස්වාමින් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. පින්නතුනි පින්දපාතේ සඳහා යනකොට මේ සහෝදරයා ඌරෙක් අරගෙන පින්නතුනි ඝාතනය කරලා තියෙනවා. මේ ඌර පින්නතුනි දැන් මස් කිරීම සඳහා තමයි සුවදහනම් කරලා තියෙන්නේ. මේ කාරණය පින්නතුනි මේ මහරහතන් වහන්සේ දැක්කා. මහරහතන් වහන්සේ පින්නතුනි ළඟට ගිහිල්ලා මතක් කරනවා. සහෝදරයාට මතක් කරනවා මතකද අපේ පියා අපේ පියතුමා මේ ඉඩ කඩන් වලට බොහෝම ආසාවෙන් හිටියේ. නිතරම ඒවලින්ම කටයුතු කරා. ඒ පිළිබඳවම ඇලිලා බැඳිලම තමයි කටයුතු සිද්ධ කළේ. ඒ නිසා අපේ පියතුමා මිය පරලොව ගිහිල්ලා කොහෙද උප්පත්තිය ලැබුවේ? ඒ හේතු කරගෙන තිරිසන් ලෝකේ ඌරෙක් වෙලා උප්පත්තිය ලැබුවා. ඒ වගේම තමයි දැන් ඔය ඝාතනය කරලා තියෙන්නේ ඒ ඌරා. එතකොට අපේ අම්මා මේ ගෙවල් දොරවල් වලට පුදුමාකාරී බැඳීමක් විදියට තමයි කටයුතු කරේ. අපේ අම්මා මිය පරලොව ගිහිල්ලා මේ වාට ඇලීම බැඳීම තියාගත්ත නිසා තිරිසන් ලෝකෙ උප්පත්තිය ලැබුව කවුරු වෙලාද ගැරඬියෙක් වෙලා. ඒ වගේම තමයි අපේ ගේ ඉස්සරහ තිබුණ නේද? ඊටමත් අලංකාර පොකුණක්. අපේ නංගි මේ පොකුණට පුදුමාකාර කැමැත්තක් තිබුණා. නිතර නිතරම මේ පොකුණ ළඟට යනවා. නිරන්තරයෙන්ම ගිහිල්ලා එතන ඉන්නවා. අපේ නංගී මේ පොකුණට පුදුමාකාර ආසාවකින් කටයුතු කළා. අපේ නංගේ මිය පරලව ගිහිල්ලා කොහෙද උප්පත්තිය ලැබුවේ? ඒ පොකුණේ මැඩියෙක් වෙලා උප්පත්තිය ලැබුවා කියලා දේශනා කළා. එහෙනම් දැන් ටිකක් බලන්න කල්පනා කරලා මේ ඌර තමයි අපේ පියා. අර ඌර පින්නතුනේ අර ගැරන්ඩිය ගිල දාලා තියෙන. මේ ගැරඬිය කියන්නේ කවුද අපේ අම්මා. ඒ වගේම තමයි ගැරඬිය ගිල දාලා තියන්නේ කවුද? අර මැඩියා. මේ තමයි අපේ නංගි. පින්නතුනි මෙන්න මේ විදියට මේ මහරහතන් වහන්සේ මේ පිළිබඳව දේශනා කළා. අර සහෝදරයාට පින්නතුනි පුදුමාකාර කලකිරීමක් තමයි මේ ජීවිතේ පිළිබඳව ඇති වුනේ. ඒ කියන්නේ පින්නතුනි අපි මෙච්චර කාලයක් ගත කරනකොට මේ පංචකාම වස්තුන් වලට ඇලිලා බැඳිලා කටයුතු කරලා එහි ආදීනවේ අපි දකින්නේ නැහැ. මෙහි තියෙන්නේ මේ දේ විදියට කටයුතු කරොත් මොකද වෙන්නේ කියලා දැකීමක් නැහැ. අර පියා ඉඩකඩම් වලට ආසා වෙලා නිතරම ඒ පිළිබඳම ඇලිලා බැඳිලා කටයුතු කරපු නිසා තිරිසන් ලෝකේ ඌරෙක් වෙලා උපත ලැබුවා. තමන්ගේ ආදරණීය අම්මා ගෙවල් දොරවල් වලට ආසා වෙලා ඉඳලා මැරිලා ගිහිල්ලා තිරිසන් ලෝකේ ගැරඬියෙක් වෙලා උප්පත්තිය ලැබුවා. තමන්ගේ ආදරණීය නංගි පොකුණට ආස වෙලා මැරිලා ගිහිල්ලා මැඩියෙක් වෙලා උප්පත්තිය ලැබුවා. එහෙනම් පින්නතුනි අර දේවල් පරිහරණය කරනකොට ඒවාට නිතරම ඇලිලා බැඳිලා කටයුතු කරා ආශාවෙන් කටයුතු කළා. ඒ කටයුතු කරපු නිසා තමයි අර අය ඒ විදියට උප්පත්තිය ලැබුවේ. හැබැයි මේ දේවල් අවශ්‍යතාවයන් සඳහා විතරක් පරිහරණය කරනවා කියන එක හැඟීම ඒ ඇත්තන්ට තිබුණේ නැහැ. ඒතු කටයුතු කරේ මේවා සෑමදෑම අපේ කියන මතේ ඉඳගෙනමයි. එනිසා ඒ අය ගිහිල්ලා තිරිසන් ලෝකෙ උප්පත්තිය ලැබුවා. නිසා මේ පංචකාම වස්තුන් පින් පින්නතුනේ පරිහරණය කරනකොට නිරන්තරයෙන්ම අපි සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන. පංචකාම ආස්වාදයට යොමු වුනොත් අනිකාට දෙන්නේ නැතුව ඒවා රැස් කරගන්න තමයි කැමැත්ත. පින්නතුන් ටිකක් හිතලා බලන්න දැන් අපිට මේ දේ ගෙවල් දොරවල් ඉඩ කඩන් විල මුදල් තිබුණත් සමහර අය නැවත නැවතත් නැවත නැවතත් මේව රැස් කරගන්නමයි බලාපොරොත්තුනේ කොච්චර ඉඩ කඩන් තිබුණත් කොච්චර මිල මුදල් තිබුණත් මේ දේවල් නැවත නැවත රැස් කරගන්නමයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා නොයෙකුත් අසාධාරණකම් කරන්න පුළුවන් පස්පව් කරන්න පුළුවන් දස අකුසල් කරන්න පුළුවන් කාණඝාතයේ හොරකම් කරන්න පුළුවන් කාම මිත්‍යාචාරයේ හැසිරෙන්න පුළුවන් කේලම් බොරු හිස් වචන පෙළාපු මේ වගේ ඕනෑ තරම් දෙයක් කියන්න පුළුවන් ඒ දේවල් සිද්ධ කර ගැනීම සඳහා. ඒ වගේම තමයි ලෝභ සහගත විෂම මානසිකත්වයේ තුලින් විවිධ පව්කම් කරලා සතර අපායේ උප්පත්තිය ලබන. එහි අප්‍රමාණ්‍ය දුක් විඳීමද සිද්ධ වෙනවා. බලන්න පින්නතුනි අර වගේ අසාධාරණකම් කරලා අර වගේ පව්කම් කරලා ඒ නිසා සතර අපායේ උප්පත්තිය ලබනවා කියලා. පින්නතුනි මේ සතර අපායේ පින්නතුනි සම්බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ කොහොමද? මේ පෘථිවි තලයේ අභ්‍යන්තරයේ මැද්දේ තියෙනවා කියන මේ අපායව. ඒ වගේම සංජීවයේ කාල සූත්‍රයේ රෞරවේ මහා රෞරවේ තාපේ ප්‍රතාපේ සංඝාතේ අවීචිය කියලා ප්‍රධාන නරක අටක් තියෙනවා. මේ ප්‍රධාන නරක අට මූලික කරගෙන පින්නතුනේ හතර පැත්තේ හතර බැගින් ඒකක දහසයක් පිහිටලා තියෙනවා. සියල්ලම පින්නතුනේ ඔසුපත් නරක 128ක් තියෙනවා කියලා දේශනා කළා. ඒ වගේම තමයි ප්‍රධාන නරක අටත් එක සියල්ලම අපායවල් 136ක් කියනවා කියලා දේශනා කරනවා. එහෙනම් පින්නතුනි මේ දේවල් වලට පින්නතුනි අර ඇලිලා බැඳිලා කටයුතු කරන නිසා මේ අය ගිහිල්ලා කොහෙද උප්පත්තිය ලබන්නේ? අර වගේ සතර අපායේ උප්පත්තිය ලැබලා අප්‍රමාණ දුක්ඛන්දරාවකට මුහුණ දෙනවා කියනවා. නිසා මේ අවිද්‍යාවෙන් කටයුතු කරයි නම් ඒ ධර්ම විනී පරිහානියක් කියන එක දේශනා කරනවා. ඒ වගේම තමයි යමෙක් ව්‍යාපාද සිතින් වාසය කරනකොට එයත් ධර්ම විනය පිරිහීම තමන්ට යම් අසාධාරණයක් සිදු වෙන විට නිന്ദා චෝදනා අපහාස කරනකොට ඒ වගේම තමන්ගේ ලැබීමට බාධා කරනකොට මේ ආකාරයේ තමන් අකමැති අරමුණු මුණ ගැහෙනකොට මෙන්න මේ සත්‍යා වෛර කරන්න පටන් ගන්නවා මේ සූත්‍ර දේශනා පින්වතුන් සම්පූර්ණ විග්‍රහය තමයි මේ කියන්නේ. එතකොට පින්නතුනේ අපිට නින්දාවක්, චෝදනාවක්, අසාධාරණයක් ලැබීමට බාධාවන් පැමිණෙන්නේ ඇයි? ඒ පැමිණෙන්නේ අපි පෙර කරපු අකුසල කර්ම විපාක නිසාමයි. බුදුරජාණන් වහන්සේටත් පින්නතුනේ අකුසල කර්ම 12ක් ඵල විපාකයේ දුන්නා කියලා සඳහන් දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපි ගැන කවර කතාවද? එහෙනම් අපිට නී කෙනෙක් යම් කිසි කෙනෙක් නිඳා කරනවා නම්, චෝදනා කරනවා නම්, අපහාස කරනවා නම්, ලැබීමට බාධාවන් කරනවා නම් ඒ වගේම දේශ සහගතව කටයුතු සිද්ධ වෙනවා නම් ඒ අපේ පින්නතුනි පෙර කරපු අකුසල විපාකයක් නිසාමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා පලිගන්ට හිතනවා. අර දේවල් නිරන්තරයෙන් එනකොට ඒ අයගෙන් පලිගැනීම තමයි කටයුතු සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාදයේ දුරු කර ගැනීමට මනා ඉවසීමක් තියෙනවනේ. ව්‍යාපාදය කියන්නේ මොකද්ද? දැඩි වෛරය, බද්ධ වෛරය, එතකොට මේ මේ දේවල් වලින් වැළකෙන්න පින්නතුනි මනා ඉවසීමක් තියෙන්න ඕන. අපිට කෙනෙක් චෝදනා කරනව නම් අපහාස කරනව නම් අදිපුංචිකම් කරනව නම් කෙනෙක් ගහන්න වහින්න එනව නම් අපි ඉවසීමෙන්ම තමයි කටයුතු සිදු කරන්න ඕන. ටිකක් හිතලා බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේට පින්නතුනේ නොයිකුත් දේවල් සිද්ධ කරානේ. චින්චිමානිකාව, මාගන්ධිය බුදුරජාණන් වහන්සේට පාරේ බැහැල යන්න බැරි තත්වයක් උදා කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වාට කිසි දෙයකින් සැලෙන්න ගියේ නැහැ. අද ඒ පින්නතිනි බලන්න බුදුරජාණන් වහන්සේ උතුම් නිවනින් සැනසීලා මාගන්ධි අද කොහෙද ඉන්නේ? සතර අපායේ මහා දුක් විඳිනවා. එහෙනම් පින්නතිනි අපි ඉවසීම කියන්නේ මොකද්ද? අර ශාන්තිවාදී තාප තාපස ජාතක දේශනාවේ පින්නතිනි ශාන්තවාදී ජාතකයේදී දේශනා කරන්නේ ශාන්තවාදී තාපසතුමාගේ අතපය කපන කොටත් කෑලි කෑලි වලට වෙන් කරනකොටත් ඒ රජතුමා කෙරෙහි කිසිම වෛරයක් ඇති කරගත්තද? කිසිම වෛරයක් ඇති කරගත්තේ නැහැ. අප්‍රමාණ මෛත්‍රියක් තමයි කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් Tamanta ගහගෙන බැනගෙන එනවා නම් Tamange අතපය ටික කෑලි කෑලි වලට කපනවා නම් ඒ කපනකොට අර කපන පුජ්‍යයා කෙරෙහි යම් කිසි කෙනෙක් වෛරයෙන් කටයුතු කරයි නම් ඔහු මගේ ශාවකයෙක් නෙවෙයි. ඔහුටත් අප්‍රමාණ මෛත්‍රියකින් කටයුතු කරනවන අන්නේ පුජ්‍යලයයි මගේ ශ්‍රාවකය කියලා දේශනා කළේ. එහෙනම් අපි කාවද අනුගමනය කරන්න ඕනේ. කාවද අනුගමනය කරන්න උනේ ලෝසුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා ඉවසීමක් මනා ඉවසීමක් තියෙන්න ඕනේ. ඉවසීම තපස් ගුණයක් කියන එක සම්බුද්ධ දේශනාවේ සඳහන් කළා. එතකොට පින්නතුනි Tamante එවැනි අසාධාරණයන් සිදු වෙන්නේ පෙර කරන ලද පාප ධර්මයන්ගේ විපාක වශයෙන් කියලා අපි නිරන්තරයෙන්ම සිහි කරන්න ඕනේ. අර අපි මුලින් සඳහන් කළ විදිහට මේ දේවල් සිද්ධ වෙන නිඳා කරන්නේ, චෝදනා කරන්නේ, අපහාස කරන්නේ, මදි පුංචිකම් වෙන්නේ. ඒ දේවල් විදිහට අපිට සෑම දෙයක් වෙන්නේ පෙර කරපු අකුසල කර්මයන් නිසා කියනක නිරන්තරයෙන් සිහිපත් කරගන්න ඕනේ. ඒ වගේම තමයි පින්නතුනි ව්‍යාපාදේ. ඒ කියන්නේ මොකද්ද? තරහව සතර අපායට ඇද දමන කෙලෙස් ධර්මයක් කියන එක අපි නිරන්තරයෙන් සිහිපත් කරගන්න ඕන. දැන් අපිට කේන්ති ගියොත් අපිට දේශයක් ආවොත් අනික් කෙනාට නෙවෙයි ඒක බලපාන්නේ. අපිටමයි ඒක බලපාන්නේ. දේශයක් ඇවිල්ලා කටයුතු කරොත් පින්නතුනේ දේශයකින් මැරුණොත් මොකද වෙන්නේ? එක්කෝ අමනුෂ්‍යෙක් වෙලා උප්පත්තිය ලබනවා. එක්කෝ යක්ෂයෙක් වෙලා උප්පත්තිය ලබනවා. එක්කෝ තිරිසන් ලෝකේ උප්පත්තිය ලබනවා. එක්කෝ പ്രേත ලෝකේ උප්පත්තිය ලබනවා. අපි මේවාට යන්න කැමැතිද? මේවාට යන්න කොහෙමත්ම කැමැති නෑ. එහෙනම් අපි ඒවාට කැමැති නෑ නමුත් දේශයට නම් කැමැති. ඉක්මනට තරහ ගන්න. ඉක්මනට කේන්ති යනවා. හැබැයි අපේ මරණය ඒ මොහොතේදී සිද්ධ වුණොතින් අනිවාර්යෙන් අපිට සතර අපායක තමයි උප්පත්තිය ලබන්න වෙන්නේ. එක්ක പ്രേත ලෝකයක, එක්ක අසුර ලෝකයක, එක්ක තිරිසන් ලෝකයක, එක්ක සතර අපායේ මේ විදිහේ භයානක තැනක තමයි අපිට උප්පත්තිය ලබන්න වෙන්නේ. ඒවා කෙලෙස් ධර්මයක් කියන එක නිරන්තරයෙන් හිතට ගන්න ඕන. ඒ වගේම තමයි දේශයෙන් කටයුතු කිරීම, ව්‍යාපාදයෙන් කටයුතු කිරීම මේ ධර්ම විනය පිරිහීමක් කියන එක මේ සූත්‍ර දේශනාවේදී මන අවබෝධය කරලා දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි මෙන්න මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා තීන මිද්දේ පිළිබඳව. මේ තීන මිද්දේ කියන්නේ පින්නතුනි ධර්ම විනය පරිහානියක්. තීන මිද්දේ කියන්නේ අලසකම, කම්මැලිකම මෙන්න මේ දේවල්. දැන් අපිට වණ ටිකක් අහන්න යනකොට සමහර අයට ඒක කම්මැලි ගතියක් ඇති වෙනවා. හැබැයි කෙනෙක් සංගීත සංදර්ශනයකට වෙනයන් උත්සවයකට සම්බන්ධ වෙන්න කිව්වොත් එතෙන්ට ඉතාමත් උනන්දුවෙන් ගිහිල්ලා කටයුතු කරනවා. අර කැමැත්ත තියෙන තැනක තමයි සියල්ල සම්පාදනය වෙන්නේ. ඒ නිසා මේ කම්මැලිකම අලසකම ඇති වෙනවා. ඒක තීන මිද්‍යත් එක්ක එන දෙයක්. එනිසා පින්නතුනි මේ බුදුදහමේ වටිනාකම නොදන්න නිසාම තමයි මේ දේවල් වෙන්නේ. තමන්ගේ තීන මිද්ද ඇති වෙන්නේ අලසකම කම්මැලිකම ඇති වෙන්නේ බණ ටිකක් අහනකොට මේ සම්බුද්ධ ශාසනයේ තිබෙනා වටිනාකම දන්නේ නැති නිසා ඒ කෙරෙහි අවබෝධයක් නැති නිසා ඒ නිසා පින්නතුනි ඒ වටිනාකම නොදන්න නිතරම කාම ව්‍යාපාද විහිංස අරමුණු වලින් යුක්තව කටයුතු කරන එතකොට පින්නතුනි මේ ශ්‍රාවකීන්ට ප්‍රතිපatti ධර්මයන්ට යොමු වන විට උදාසීන භාවයක් ඇති වෙනවා. එක්ක අපිට මල් පහන් ටිකක් පූජා කරනකොට, එක්ක බණ ටිකක් අහනකොට, පිරිත් දේශනාව ශ්‍රවණය කරනකොට, සිල් සමාදන් වෙනකොට මේ වගේ දෙයක් සිද්ධ කරනකොට ඒ ශ්‍රාවකීන්ට උදාසීන භාවයක්, කම්මැලිකමක් බවට පත් වෙනවා. ඒක ධර්ම විනය පිරිහීමක් කියන එක දේශනා කරනවා. නමුත් ඔවුන් කාම ව්‍යාපාද විහිංසා අරමුණු වලට කැමැත්තෙන් කාලය ගත කරනවා. ඒ වගේම තමයි මේ සිත අප්‍රමාදයට පත් කර ගැනීම සඳහා සතර බය නිවනේ වටිනාකම නිරන්තරයෙන් සිහි කරන්න ඕනේ. ඒ කියන්නේ පින්නතුනි මේ සසරේ තියෙන භයානකත්ව තම මේ පෙර පිනකට ලැබුණු මනුස්ස ජීවිතයෙන් උපරිම ඵලයක් නෙලා ගන්න ඕනේ. සංසාරය කියන්නේ පින්නතුනි පුදුමාකාර දුකක් වින්දනය කරන තැනක්. බුදුරජාණන් වහන්සේ කිසිම විටක මේ සසර ගමන සැපයි කියලා දේශනා කරේ නැහැ. සසර යන්න එපා කියලා දේශනා කළා. එහෙනම් අපි කරන්න ඕනේ සසරේ තියෙන භයානකත්වය ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන්න. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වටිනාකම ගැන නිරන්තරයෙන් හිතට ගන්න. නිරන්තරයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ සඳහා පින්නතුනි අපි මරණ සතිය නිරන්තරයෙන් මෙනෙහි කරන්න. මරණ සතිය කියන එක පින්නතුනි අපි උදේ ඉන්න පුද්ගලයා දවල් වෙනකොට නැති වෙන්න පුළුවන්. ඒ වගේම දවල් ඉන්න පුද්ගලයා හවස වෙනකොට නැති වෙන්න පුළුවන්. හවස ඉන්න පුද්ගලයා පහවදා උදේ වෙනකොට නැති වෙන්න පුළුවන්. මේක තමයි ස්වභාවය. මේක තමයි මේ අපිට සිහිපත් කරන්න ඕන. අර අංගුත්තර නිකායක සූත්‍ර දේශනාවක සඳහන් වෙන මරණ සති සූත්‍රයේද ඒ සූත්‍රයේ සඳහන් වෙන විදියට පින්නත් අපි මරණ සතිය වඩන්න ඕනේ. අපේ ජීවිතේ කොයි වෙලේ කොයි මොහොතක කොතනක නැති වෙනවද කියන එක ඔබටවත් අපටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ මරණය ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන්න. අපි නිකන් කාලය ගෙවනකොට පින්නතුනි කටයුතු කරන්න ඕනේ බුදු ගුණයක් මෙනෙහි කරන්න. මෛත්‍රියක් වඩන්න ලෝක සත්වයාට අප්‍රමාණ සාන්තියක් ඇති කරගන්න. ඒ තුලින් අපේ මරණය සිද්ධ වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදු ගුණයක් වැඩිම තුලින් අපිට මරණය සිද්ධ වුණොත් ඒකාන්තයෙන් සුගතිය කුප්පත්තිය ලැබෙනවා කියන එක. ඒ නිසා පින්නතුනේ තියෙන මිද්දේ කියන්නේ ඒක ධර්ම විනී පරිහානිය. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ තියෙන මිද්දේ දුරු කරගන්න, අලසකම, කම්මැලිකම දුරු කරගන්න ඕන. ඒ වගේම තමයි යමෙක් උද්දච්ච සිතින් වාසය කරයි නම් ඒකත් ධර්ම විනී පරිහානිය. උද්දච්චය කියන්නේ මොකද්ද? සිතේ ඇතිවන උඩඟු බව මාන්නය. ඉතම දැන් සමහර අයට මේ පිළිබඳ ඕනෑ තරම් තියෙනවනේ. සමහර අය ඉඩ කඩන් වලින් සල්ලි මිල මුදල් වලින්, තමන්ගේ නම්බුනාම වලින්, තමන් කරන රැකී රංසා වලින්, තමන්ගේ කුලයෙන්, තමන්ගේ වංශයෙන් මෙන්න මේ දේවල් වලින් මේ අය මාන්නයටපත් වෙලා කටයුතු කරනවා. එතකොට පින්නතුනි නිරන්තරයෙන් මේ පුජ්‍යලේ හිතන්නේ මොකද්ද? තමන් හුවා දැක්වීමත් අනුන් හිලා දැකීම සිද්ධ කරනවා. තමන් නිතරම උසස් කියලා නිරන්තරයෙන් සිහිපත් කරගන්නවා. අනුන් පහත් කියලා නිරන්තරයෙන්ම හිතනවා. එතකොට මෙන්න මේ දේ කිරීම තුලින් ධර්ම අවබෝධය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න විශාල බාධාවක් වෙනවා. එනිසා අපි කරන්න ඕනේ පින්නතුනි අපි කිසි කෙනෙක් ගැන උඩඟු අපේ උඩඟු භාවය ඇති කරගන්න එපා. මාන්නය ඇති කරගන්න යන්න එපා. හැම කෙනෙක්ම පින්නතුනි අවංක සිතින් මේ ධහම තුල කටයුතු කරන්න ඕනේ. සම්බුද්ධ ශාසනය තුල යම් කිසි කෙනෙක් මාන්නෙන් කටයුතු කරනවා නම් ඔහු බැහැර කරනවා. ඒ නිසා සම්බුද්ධ ශාසනය තුල පින්නතුනි මාන්නෙන් කටයුතු කිරීම තුලින් වැඩක් වෙන්නේ නැහැ. මාන්නේ යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඔහුට ධර්ම අවබෝධය ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. සමහර අය හිතන අපි ඉඩ කඩන් තියෙනවා කුල වංශ පරම්පරාව උසස් ධනෙ තියෙනවා මිල මුදල් තියෙනවා ඒ වගේම මට තරම් ප්‍රඥාවක් තියෙනවා මේ අනිත් අයට මේ ප්‍රඥාවක් නැහැ මේ නිසා සමහර අය මාන්නයටපත් වෙනවා මේ මාන්නෙන් මැරිලා ගිහිල්ලා කොහෙද උප්පත්තිය ලබන්නේ තිරිසන් ලෝකේ තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ ඒ සියලු දේවල් දුරු කරගෙන අනුන්ගේ අඩුපාඩුකම් විවේචනය කරන්නේ නැතුව ඒ දේවල් අපි නිවැරදි කරගන්න ඕන. උඩඟු භාවයේ තිබුණොත් අවවාදයේ පිළිගන්නේ නැහැ. ඒ වගේම ගරුකල යුත්තන්ට ගරු කරන්නේ නැහැ. මෙන්න මේ දේ පින්නතුනි ධර්ම විනය පිරිහීමක් කියන එක දේශනා කරනවා. ඒ වගේම තමයි මේ විචිකිච්ඡාව මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරන විචිකිච්ඡාවත් ඒක ධර්ම විනය පිරිහීමක්. ඒකත් ධර්ම විනය පිරිහීමක්. විචිකිච්ඡාව කියන්නේ පින්නතුන් සැකය. මොකද්ද සැකය? බුද්ධ ආදී යටතැන් පිළිබඳව. බුදුන් දහම් සඟුම් පිළිබඳව ඇතිවන සැකය. අතීත භවයේ පිළිබඳව නැති සැකය. අනාගත භවයේ පිළිබඳව ඇතිවන සැකය. අතීතයත් අනාගතයත් භව ගමන දෙකම ගැන ඇති පිළිබඳ ඇතිවන සැකය. ඒ වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳව නැතිවන සැකය. එවැගේම බුදුරජාණන් වහන්සේ පනෝපු ත්‍රි ශික්ෂාව පිළිබඳ ඇතිවන සැකය. එහෙනම් මෙන්න මේ සැකය යම් කිසි කෙනෙක්ට පහළ වෙන්නේ විචිකිච්ඡාව සැකයේ තියෙන නිසාමයි. හැබැයි මේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව කිසිදු සැකයක් ඇති වෙන්නේ නැත්තේ උතුම් සෝවාන් ආර්යයන් වහන්සේට පමණයි. එතනින් පහළින් ඕනෑම කෙනෙක්ට මෙන්න මේ සැකයේ විචිකිච්ඡාව තියෙනවා. එනිසා පින්නතුනි මේ කාරණේ මුලින්ම අප විශ්වාසයෙන් යුතුව පිළිගන්න ඕන. ධර්ම අවබෝධය සමග මේවා යථාර්ථයේ නුවණට වැටහෙනවා. මේ නිසා සැක කිරීම පරිහානිය ලක්ෂණයක්. නිසා අපි කිසි විටකත් මේ දේවල් සැක කිරීමට විචිකිච්ඡාව දුරු කරගන්න ඕනේ සැකේ අයින් කරගන්න ඕනේ. ඊළඟට සඳහන් වෙන මේ සූත්‍රයේදී පින්නතුනේ කර්මාරාමතාවයේ පිළිබඳව. ඒකත් ධර්ම විනයේ පිරිහීමක්. යම් කිසි කෙනෙක් ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් බැහැර වෙලා බාහිර කටයුතු වල යෙදී නම් කටයුතු කරනවා නම් ඒ තුලින් මානසික විසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ප්‍රතිපත්තියෙන් බැහැර වෙනවා නම් අද අපි මූලිකත්වයේ දීලා දෙන තියලා තියෙන ආමිෂයට පමණයි. එහෙනම් අපි ආමිෂයේ විතරක් නෙවෙයි ප්‍රතිපත්තියත් ගත කරන්න ඕන. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයම පවතින්නේ පින්නතුනේ ධර්ම විනය දෙකේමයි. ගොඩනැගිලි වලින් පමණක් නෙවෙයි. ගොඩනැගිලි හැදුවට පමණක් නෙවෙයි. ධර්ම විනය දෙක පිරිහුණොතින් සම්බුද්ධ ශාසනය පිරිහීමයි. නිසා ධර්ම විනය දෙක ප්‍රතිපත්තිය කියන එක රැකිය යුතුමයි. එහෙනම් ඒ දෙකේ කටයුතු නොකිරීම මේ ධර්ම විනය පිරිහීමක් බවට පත් වෙන. ඒ නිසා ශ්‍රාවකයන් හැටියට ප්‍රතිපත්තියට මූලිකත්වය දෙන්න ඕනේ. ගිහි ජීවිතයේ ගත කරන පින්නතුන්ල වැඩකට නැති හිස් ක්‍රියාවලින් කතා වලින් වැළකීලා තම තමන්ගේ අවශ්‍යතාවයට අදාළ දේ පමණක් කරන්න ඕනේ. මේ ජීවිතයේ සතර අපායෙන් හරි නිදහස් වෙනවා කියන උත්සාහය සිද්ධ කර ගන්න ඕනේ. ඒ වගේම තමයි අනිද්දේශනය මේ දොඩමලු වීම ධර්ම විනය පරිහානියක් කියන එක. නිරන්තරයෙන්ම වැඩකට නැති හිස් වෙලාප කතා කිරීම ධර්මාබෝධයට බාධාවක්. නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළන දෙතිස් කතා වලින් වැළකෙන්න. එනිසා අවශ්‍ය දේ පමණක් කතා කරලා හුදකලා සිතින් ධර්මයේ මෙනෙහි කිරීම ධර්මාවබෝධයට විශාල පිටුවහලක් වෙනවා කියන එක දේශනා කරනවා. ඒ වගේම තමයි නිද්ධාරාමව ගත කිරීම අනිත් පරිහානියට ලක්ෂණය. නිරන්තරයෙන් උත්සාහයෙන් වීරියෙන් කුසල දහම් දියුණු කරගන්න ඕන. අකුසල දහම් ප්‍රහාණය කිරීමට උත්සාහ කරන්න ඕන. නිතර අලස භාවයෙන් නින්දට හුරු වුණොත් ඒ ධර්ම අවබෝධය ළඟා කරගන්නට මහත් බාධාවක් වෙනවා කියන එක මේ දේශනා කරනවා. ඒ වගේම තමයි පින්නතුනේ මේ සූත්‍රයේදී පාදනවා සංඝානිකාරාම පිළිබඳව. සංගානිකාරාම කියන්නේ පින්නතිනි ධර්ම විනී පරිහානිය. නිතර පිරිස් සමගම විසීම වාසය කිරීමට ඇති දක්වන කැමැත්ත. ඒ වගේම හුදකලා වීම ධර්ම විනී පුරුදු පුහුණු කිරීමට විශාල ආධාරයක්. විවේකීව කටයුතු කරනකොට අපිට ධර්ම විනය පුරුදු පුහුණු කරන්න සීලය සමාධිය ප්‍රඥාව වඩා ගන්න දියුණු කරගන්න මහත් අවස්ථාවක් ලැබෙනවා එතකොට පින්නතුනි නිරන්තරයෙන් පිරිස් අතර ගැවසීම කටයුතු කිරීම තුලින් විවිධාකාරයේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දුරාචාරවලට පවා පෙළඹෙනවා. මේ නිසා කල්යාණ මිත්‍රයන් අතුරු කරනකොට කිරීමත් එවැනි අයෙක් නැත්තම් හුදකලා වීමත් අපිට යහපත් දෙයක් බවට පත් වෙනවා. අපිට කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්නේ නැත්තම් අපි කරන්නේ තනිව හුදකලා වෙලා සීලය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න බණදහම් වල කටයුතු සිද්ධ කරගන්න අපි ශක්තිය ඇති කරගන්න ඕන. ඒ වගේම තමයි මේ සූත්‍රයේ සඳහන් කරනවා යමෙක් මුලා සිහි ඇතිව මාර්ගය සම්පූර්ණ කරන්නේ නැතිව අරිහත්ත්වයේ ප්‍රකාශ කරයි නම් ඒ ධර්ම විනී පරිහානියක්. කරන්න ඕනේ මොකද්ද? නිවැරදි මාර්ගය අනුගමනය කිරීමයි. එතකොට මාර්ගයේ නිවැරදි නම් ඵලය ලැබෙනවා. ඒ තමාටම වැටහෙනවා. එහෙනම් ඵලයටපත් වීම කියන්නේ ලෝභ, දේශ, මෝහ දුරු වීමයි. මේවා දුරවන විට ඒ Tamanටම අවබෝධ වෙනවා. ඉතා පින්නතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ දසදහම් නොහැර පියා මේ සම්බුද්ධ ශාසනයේ වෘද්ධියටත් දියුණුවටත්පත් වීම සිදු නොවන බව මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දේශනාවේදී සිද්ධ කරනවා. නිසා පින්නතුනි මේ අදිමාන්න කියන සූත්‍ර දේශනාව තුළින් අපි කරන්න ඕනේ මේ දසදහම් කාරණා ටික දුරු කරලා පංච නීවරණයන් දුරු කරලා කෙලෙස් ධර්මයන් දුරු කරලා මේ වටිනා සම්බුද්ධ ශාසනය තුලින් පින්නතුනේ අපි උපරිම ඵලයක් නෙලාගෙන කටයුතු සිද්ධ කරගන්න ඕනේ කියන එක අදිෂ්ඨානය අපි සිත් අදිෂ්ඨාන කරගන්න ඕනේ. නිසා පින්නතුනේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ විෂය සංකේය කල්පලක්ෂයක් පුරාවටම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කළ නිසා මීට වසර 2607කට පෙර දඹදිවේදී උතුම් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිටදී සතරිවාර මාර පරාජයේ කොට ලෞතර සම්බුද්ධ රාජ්‍යයේ භාවයට පත් වුණා. ඒ වගේම වසර 2562ක් ගතවන මේ මොහොතේදී ඒ වගේම අවුරුදු 45ක් ලෝක සත්වයාට දහම් අමා වැසිවස්සවලා ඒ මුළු මහත් ලෝක අවුරුදු 45ක් මුළුල්ලෙහිම මුළු මහත් ලෝක සත්වයාට දහම් අමා වැසි වැස්සුවා පිරු පාරමිතය ඇති සූවිසි අසංකේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනටපත් වුණා අනාගතයේ බලා මානිල් මල් සුවඳ විහිදෙන සුදු බුදු රැස් විහිදෙන දලඳා ස්පර්ශ කරගනිමින් අෂ්ටාංග සමන්නාංගිත බ්‍රහ්මස්වරයෙන් යුක්තව 84000 ධර්මස්කන්ධයේ දේශනා කළා සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2562ක් ගත වෙන මේ මොහොතේදී එම ධර්මයේ පිහිට ආධාර කරගෙන අසංකේය අධ්‍යනා මාර්ගඵල නිවනටපත් වුණා කථාගත බුදුරජාණන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපහනක් නිවී යන්නාසේ පරිනිර්වාණ ධාතුවෙන් නිවන් පුර වැඩම කළා සෙසු ආර්ය මහරහතන් වහන්සේලා පිරිනුවන් පෑවා සෙසු මාර්ගඵලලා දුතුමන් වහන්සේලා කර්මානුරූපව මිය පරලොව සැපත් වුණා ඒ වගේම වැඩිහිටි වෙහෙර විහාරස්ථාන රාජදාන උයන් පොකුණු මාලිගාදී එවකට පැවිදි සියලු දේවල් නෂ්ටාවේශ භාවයටපත් වුණා ඉරහඳ තාරකා මහා පෘථිවිය මහා සාගරේ මහා සක්වල ගල වැනි කල්පායි වස්තුන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආදී පාරිභෝගික වස්තුන් කෑමෙන් බීමෙන් ඇඳුමෙන් කැළඳුමෙන් බතින් බුලතින් බෙහෙතින් හේතින් පරිහරණය කර අවස්ථා සියල්ලත් මතුමත්යේ ලැබෙන්හා වූ දිව්‍ය ආදී මනුෂ්‍ය සම්පත් සියල්ලත් හිත ඇති හිත නැති සියලු දේවල් ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිව නැති වෙන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම නිලන්තරයෙන් පෙළෙන බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්මයි ත්‍රිලක්ෂණයට යටත් වූ සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ සත්‍යයි දුකට හේතු වෙන්නා වූ දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව සමුදය සත්‍යයි මේ දෙකම නැති තැන සාන්ත නිවන නිරෝධ සත්‍යයි හේවාට යා යුතු ගමන් මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සමකල්හිම ඔබ අප හැම දිනාගේම සිතින් කයින් වචනයෙන් සමකල්හිම ගෞරව උත්තුංග නමස්කාරය වේවා ඔබටත් අපටත් මේ ධර්ම දේශනා උදාාරතර කුසලානි සංස ධර්ම බලෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටම පාරමී ධර්මයක් වාටම පත් වේවා අපේ පින්වත් නිවේදක මහත්මයතුළු මේ කාර්ය මණ්ඩලයේ සෑම දිනාටමත් ලක්වාසී ලෝකවාසී සදැහැති දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය පිණිසම හේතු වේවා කියලා අපි මේ සිතින් ආශිර්වාද කරනවා සියලු දෙවි දේවතාවන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියෝද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවන් සම්පත්තියේ පිණිස වේවා කියලා කවුරුත් දෙවියන්ට අස්සාද කියලා පින් දෙන අතරටත් අවසාන වශයෙන් පින්වත් ඔබ අප හැම දිනාටමත් මේ ගම්වාසී නගරවාසී රටවාසී මුළු මහත් ලෝකවාසී සත්වයන්ටත් අවීචේ පටන් බවාග්‍රේ බවාග්‍රේ පටන් අවීචේ මිහිතලේ පටන් බඹතලේ බඹතලේ පටන් මිහිතලේ දක්වා වෙසෙන සෑම සිළු සත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා සෑම සිළු සත්වයන්ගේ සාපිපාසාදී දුක්ගිනි නිවේවා සියලු සත්වයෝ දුකෙන් අත මිදේවා සැපේටමපත් වේවා උතුම් දහම් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු එකටම ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති ධර්ම දේශනාවේ කුසලාන් සංස ධර්ම බලයෙන් අප හැම දිනාටම එකම ධම්සභා මණ්ඩපයේදී උතුම් නිවනින් සැනසීමටම හේතු වාසනාම වේවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු ශාසනාව ප්‍රවේතු දේශකයන් වහන්සේ මාවනෙල්ල තුත්‍රිපිටිය බොරළුගම ශ්‍රී සිද්ධාර්ථ භාවනා මධ්‍යස්ථානයේ අරණායක දිප්පිටිය අඹකුඹුර ශ්‍රී උප්පලවන්න ආරණ්‍ය සේනාසන විහාරාධිකාරී පූජ්‍යපාද අම්බලන්ගොඩ මැඳදුවේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය, තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න 01 1 30 710යි 82 01 1 30 710යි 82 දුරකථන අංකය ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්ව ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිපුර උතුරු ආගමිකංශයෙන් විමසන්න.